ඊළඟට තියෙන්නේ ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්න තුනක් තියෙනවා. සුගත චීවරය, කටින චීවරය નિවරදිව වන්දනා කරන අයුරු පහදන්න. එම චීවරය පිට රටක සිටින විට එය භෞතිකව අතගැසීමට අපහසු නිසා සිතින් වන්දනා කරගත හැකි නොවේද? ඇත්තටම මහ ජනතාවට කටින සිවුරක් අතගහන්න ලැබෙන අවස්ථා අඩුයි. මහ ජනතාවට ලැබෙන්නේ කටිනය සඳහා පූජා කරන චීවරය තමයි මහ ජනයාතේ තියෙන. ඒක චීවරයක් විතර ඒක කටිනයක් වෙන්නේ සංඝයාට පූජා කරලා සංඝයා ඒක අරගෙන මේ පොහොය ගයකට ගිහිල්ලා ඒ කියන්නේ සීමා මාලකයකට ගිහිල්ලා ඒක යම් නිශ්චිත භික්ෂුවකට පවරලා ඒ භික්ෂුව නැවත වස්වැසූ තැනට ගිහිල්ලා ඒක අදිෂ්ඨාන කළාට පස්සේ තමයි ඒක කටිනයක් වෙන්නේ. ඊට පස්සේ ඉතින් මහජනයාට ඒක අත ගහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහජනයා ඔය පූජා කරන්නේ කටිනය සඳහා පූජා කරන වස්ත්‍රය. ඉතින් ඒක 아무තුයෙන් වදින්න පුදන්න දෙයක් නැහැ ඉතින්. දැන් මෙහෙම තියනවා පන්තේ දිස්වාන කාසාවන් චඩ්ඩිතම් මීල්හමක්කම් සිරස්මින් අංජලින් කත්වා වන්දිතබ්බං ඉසිද්දජන් මේ අරහත් ධජය ඒ කියන්නේ මේ සිවුර කුණු මඩ තැවරලා අසුචි තැවරලා මහපාරායන තිබ්බා වුණත් බොහොත් මුදුන් දීලා වඳින්න වටිනවා මේ ඍති ධජයයි කියලා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා පරිහරණය කරපු පාපේ නසන්න කෙලෙස් නසන්න උදව් වුණු චීවරය ඒක පූජනීය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුව, පාත්‍ර ධාතුව මේවා වන්දනා කරලා පාරිභෝගික වස්තුන් හැටියට වැඳුම් පිදුම් කරනවා. ඒතර එහෙම පරිහරණය නොකරපු වස්ත්‍රයක් අපි ඒ වෙනුවෙන් පූජා කරන්නටයි ගෙනියන්නේ. ඒක ගරු කළ යුතු දෙයක්. නමුත් අර විදිහට අර පාරිභෝගික භාණ්ඩයක් තරමට වැඳුම් පිදුම් කරන්න තරම් දෙයක් එතන නැහැ. ඉතින් අද කාලේ වෙලා තියෙන්නේ කරන්න ඕන එක පැත්තක වෙන වෙන જાති කරන්නේ. ඇත්තටම කර්ණ චීවරය කියන එක පැනෙව්වේ දායකයා තමන් ගුණධම් වඩමින් හාමුදුරුවන්ට ගුණධම් වඩන්නේ තුන් මාසේ උදව් කරන්න ඕන හාමුදුරුවෝ තමන් ගුණධම් වඩමින් දායකයාට ගුණධම් වඩන්න උදව් කරන්න. මේ දෙකෙන් තමයි ශාසනය පවතින්නේ. ඒ ශාසනය පැවැත්මේ අන්‍යෝන්‍ය සම්බන්ධය තහවුරු කරන සංකේතයක් පමණයි කටන චීවරය. නමුත් අද වෙලා තියෙන්නේ අර දෙකම පැත්තක Taman ගුණ දහම් වැඩි මෙති හාමුදුරන් නම් සිල්පසෙන් උපස්ථාන කරන්න උනන්දු වෙනවා. ඉතින් අර ගුණ දහම් වැඩිම පැත්තක තියලා මේක ඉතින් සිවුර සරසලා ඒකට මල් තියලා ඒක ඇතා උඩගෙන හිල්ලා ඒක සියලු ආශ්චර්යයන් කළාම අන්න පිංකම කියලා තමයි හිතාගෙන ඉන්නේ. අද ඔක්කොටම වෙලා තියෙන්නේ ওই වැඩේ. කටින පිංකමට විතරක් නෙමෙයි අනිත් පිංකම් වලත් ඒ පරමාර්ථය තේරුම් අරගන්නේ නැහැ. පරමාර්ථය හැමතිස්සෙම යට වෙන වෙන නිකන් අර ආටෝප මතුවෙනවා. ඉතින් ඒ නිසා එකෙන් අදහස් කරන්නේ කටනස් චීවරේ ගරු කළ යුතු දෙයක් නෙමෙයි කියන එක නෙමෙයි. ගෞරවයෙන් ඒක ගෙනihin පූජා කිරීම වටිනවා. නමුත් කටන චීවරයක් පැනවීමේ පරමාර්ථය ඒකට මල් පුදන එක නෙමෙයි. සුගත චීවරයක් කියන එකත් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න සුදුසු එකක්. බුදුහාමුදුරුව පරිහරණය කරපු එකක් නෙමෙයි. එතකොට ඒක බුදුහාරන්න පූජා කළාට පස්සේ අපිට බුදුහාමුදුරන්ගේ දෙයක් හැටියට ගෞරවයෙන් සැලකුවාට කමක් නැහැ. ඉතින් නමුත් අපි මේ සිවුරකට මල් පූජා කරන්න, පහන් පූජා කරන්න, වඳින්න පුදන්න නෙමෙයි. ඒක තාම සිවුරක් බවට පත් වෙන්නේ පරිහරණය කළාට පස්සේ. පරිහරණය කළාට පස්සේ සම්මා සම්බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, රහතන් වහන්සේ නමක් පරිහරණය කළොත් ඒක පාරිභෝගික භාණ්ඩයක් හැටියට වන්දනාවට යෝග්‍යයි. එහෙම නැත්නම් ඒක පූජා කරන සිවුරක් විතරයි. ඒකෙදි ඉතින් කර්ණ චීවරය ගෙදර ගෙනihin තියලා ඒ දවස් ටිකේ බුද්ධ පූජා පැවැත්වීම ආදිය සුදුසුයි. තෙරුවන් වන්දනා කරලා බුද්ධ පූජා පවත්වලා පිරිත් කියලා එතකොට කර්ණ සිවුර මුල් කරගෙන ඒ ගෙදර පින්කම් ටිකක් කරනවා. ඒ නිසායි ඕකට විරුද්ධ වෙන්නේ නැත්තේ. ඕක එපා කියන්නේ නැත්තේ ඒකේ විශේෂයක් නිසා නෙමෙයි. ඉතින් මේක සංකේතයක් කරගෙන මේක වටා මිනිස්සු කුසල් කරනවා නම් ඒක අපි වළක්වන්න ඕනේ සදිසාවට වැඳ වැඳා ඉන්නකොට ඔය මොන මෝඩ වැඩක්ද කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්න ගියේ නෑ. ඒකට හොඳ ගැඹුරු ගැඹුරු අර්ථයක් එකතු කළා. එතකොට මේ වැඩකට නැති වැඩේ අර්ථවත් දෙයක් හැටියට කෙරුණා. ඒ වගේ චීවරය නැමැති සංකේතය පාදක කොටගෙන මිනිස්සු බොහෝ දෙනා පින්කම් කරගන්න අන්‍යෝන්‍ය වශයෙන් සහායමින් ගුණධම් වඩන වැඩපිළිවෙලක් තමයි කටින චීවර පූජාව තුළින් බුදුරජාණන් වහන්සේ ගොඩනගලා තියෙන්නේ. ඉතින් දැන් මේ ගුණාත්මක බව පැත්තෙන් තියලා මේක නිකන් විචූරණ කරන වැඩකට පැමිණිලා. ඒක එච්චර ඉතින් අගය කළ යුත්තක් නෙමෙයි. ඒක මුල් කරගෙන පින්කම් කිරීම වරදක් නෙමෙයි. ඒක gedara ගෙනින් තියාගෙන ඒක මුල් කොටගෙන තෙරුවන් වන්දනා කිරීම, පූජා පැවැත්වීම, පිරිත් කීම, බණ කීම ඒක වරදක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊ타මත්ම වැදගත් පැහැදිලි කිරීමක්. ඒ සමගම මට තවත් ඒක වටා තියෙන ප්‍රශ්නයක් අහන්න හිතුණා. ස්වාමීන් වහන්සේ දැන් කටිනය කියන එක ලංකාවේ බෞද්ධයන් අතර තියෙන විශ්වාසය ඉතාමත්ම ඉහළ පින්කමක් හැටියට සැලකනවා. එතකොට දැන් අපිට මේ වර්තමානයේ පේන්න තියෙන අර ස්වාමින් වහන්සේ කියපු ඒ තුන් මාස හාර මාසය ඇතුළත ස්වාමින් වහන්සේලාත් බණ භාවනා කරමින් දියුණු වෙන්නත් ඒ වගේම ගිහියොත් ඒ විදිහට දියුණු වෙන එකට වඩා අන්තිම දවසේ යන ලොකු පෙරහැර ඒවා කරලා තමයි ඒකල එයා හිතනවා දැන් මට අර පින් ටික ඔක්කොම ලැබුණා කියලා. එහෙම තත්ත්වයක් නෙවෙයි කියන්නේ ස්වාමීන් ඒක හරියට දැන් අපි හිතමු හොඳට බඩගින්න නිවෙන්න බත්පතක් බෙදාගෙන හොඳට පෝෂදායී ආහාර පාන ටිකක් අනුභව කරනවා. එයාගෙන් අපි අහුවොත් මොනවද කෑවේ කියලා බත් කෑවා කියලා. තව කෙනෙක් අර බෙදලා තියෙන බත්පතකින් බත්තට කීපයක් කටේ දාගෙන හපලා බලනවා මේක රසද කියලා. එයාගෙන් මොනවද කෑවේ හොත් මේ බත් කෑවා කියලා තමයි එයාටත් කියන්න වෙන්නේ. ඉතින් බත් කොස් නෙමෙයිනේ කෑවේ බත්නේ කෑවේ නිසා එයාට කියන්න වෙන්නේ බත් කෑවා කියලා අනිත් එක්කෙනාත් බත් කෑවා. හැබැයි දෙන්නගේ බත් කෑම දෙක දෙකක් නේ අරයා නිකන් කටනරක් කරගත්තා විතරයි ඒක කටේ දාගෙන හපලා. අර මනුස්සයා කුසගින් නිවාගෙන කය පෝෂණය කරගන්න එකෙන් පදනමක් ඇති කරගන්න. හැබැයි දෙන්නම කියන්නේ බත් කෑවා කියලා තමයි. අන්න ඒ වගේ තමයි ඉතින් පින්කම්. හැමෝම කියන්නේ කඩන පිංකම කියලා තමයි. හැබැයි සමහර නිකන් අවුලක් කරගෙන විතරයි. සමහර කෙනෙක් ඒකෙන් සසර සුවපත් කරගෙන නිවනට මගක් හදනවා.